පංච වීසතිමෝ පරිච්ඡේදෝ 25 වෙනි පරිච්ඡේදය දුට්ට ගාමිනී විජය දුටුගැමුණු රජුරුවන්ගේ විජයග්‍රහණය දුට්ටගාමිනි රාජත කත්වාන ජන සංඝං කුන්තේ ධාතු නිදාපිත්වා සයෝග බලවහනෝ පංච වීසතිමෝ පරිච්ඡේදු 25 වෙනි පරිච්ඡේදය දුට්ට ගාමිනී විජයෝ දුටුගැමුණු රජුරුවන්ගේ විජයග්‍රහණය දුට්ටගාමිනි රාජාත කත්වාන ජන සංඝං කුන්තේ තාතුනිදා පෙත්වා සයෝගක් බලවහනෝ ඊට පස්සේ අපගේ දුටුගැමුණු රජුරුව කුඹුරු වතු පිටි අස්වද්දලා ජනයාට සංග්‍රහ කරලා තම කුන්තායුදයේහි ශ්‍රී ਸਰවඥ ධාතුන් වහන්සේලා වඩා හිඳවලා බලසේනාවන් හා වාහන වලින් යුක්ත වෙලා ගන්තා තිස්සමාරාමං වන්දිත්වා සංගමබ්‍රවේ මාරගංගං ගමිස්සාමි ජෝතේතුං සාසනං අහං තිස්ස මහා රාමයට ගොහින් මහා සංඝයා වහන්සේට වන්දනා කරලා මෙහෙම කිව්වා ස්වාමීනි ආගමික මෙසෙදිටුවන්ගෙන් කිලිට වූ අනුරාධපුරයේ ආයමත් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබළුවන්ට මම මහවැලි ගඟෙන් එහා පැත්තට යන්න ඕනේ. සක්කාතුං භික්ඛවෝ දේත අම්මේ සහගාමිනෝ මංගලං චේව රක්ඛාච බිකුණං දස්සනං එනෝ ඒ ගමනේදී දන් පැන් වලින් උපස්ථාන කරන්ට අපට භික්ෂූන් වහන්සේලා දුන මැනවි. ඒකෙන් අපට භික්ෂූන් වහන්සේලා නිති දැකීම නැමැති මංගල කාරණය සිද්ධ වෙනවා. නිතර කරන සංඝෝපස්ථානය නිසා අපට ඒ පිනෙන් ආරක්ෂාවක් ඇති වෙනවා. අදාසේ දණ්ඩ කම්මත්තං සංඝෝ පංච සතං යති භික්ඛු සංඝං තමාදාය තතෝ නිකම්ම භූපති එදා තිස්ස කුමාරයාත් දුටුගැමුණු රජුරවණු යන සහෝදරයන්ගේ කලහය සංසිඳවන්ට සංඝයා වහන්සේ මැදිහත් නොවීම නිසා ගෝදගත තිස්ස තෙරුන් වහන්සේ වදාළ සංඝයාගේ දඬුවමට සුදුසු බවයි. ඒ වරද සිහිකොට එයට දඬුවම් පිණිස සංඝයා වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා 500 නමක් රජුරවන්ට දුන්නා. දුටුගැමුණු රජුරවෝ ඒ භික්ෂුන් වහන්සේලා 500 නමක් වඩමවාගෙන එතනින් නික්මුණා. සෝතාපෙත්වාන මලයේ ඉදාගමන මංජසං කණ්ඩුලං අත්තිමාරුය සෝදේහි පරිවාරිතෝ මහතා බලකායන යුද්ධායං අභිනෙක්කමේ මහාගාමේන සංබද්දා සේනාගුත්තහලකං මලය ප්‍රදේශයේ සිට ගඟින් මෙතර එන මාර්ගය පිරිසිදු කරවා කඩොල් ලතා පිට නැගිලා දසමහා යෝධයන් ප්‍රධාන සියලු යෝධයන් පිරිවරාගෙන මහත් බලසේනාවකින් යුක්තව යුද්ධය පිණිස පිටත් වුණා මාගමින් පටන්ගත් මහා සේනාව ගුත්තල දක්වාම දිගට තිබුණා. මහේ අංගන මාගම්ම චත්තං දමිල මග්ගහේ ඝාතෙත්වා දමිලේ තත්ත ආගන්තා අම්බතිත්තකං මයංගණයට ඇවිත් එහි සේනාධි නායකයාව සිටි චත්ත නැමැති දෙමළ සෙම්පතියාව අල්ලා ගත්තා. දෙමළුන් පරදවලා එතනින් අඹතොටට ආවා. ගංගා පරික සම්පන්නං තිත්තම්බද මෙලම්මන යොජ්ජං චතුයිමාසේහි කතහත්තං මහබලං මාතරන් දස්ස එක්වාන තේන ලේස එනං අග්ගයේ තතෝරය දමිලේ සතරාජේ මහබ්බලේ ඒකාහේනේව ගන්නෙත්වා කේමං කත්වා මහබ්බලෝ බලස්සාදං ධනං තේන කේමාරාමෝති උච්චතේ එක් පැත්තකින් ගංගා වෙනුත් අනිත් පැත්තෙන් දියාගලකනොත් වට වූ ඒ දෙමළ කඳවුරේ අම්බතිත්ත නැමැති මහා බල සම්පන්න තුතහස්ත දෙමළ සෙන්පතියෙක් ඉන්නවා. ඔහු සමග යුද්ධ කරලා මාස 4කින්වත් ගන්ට පෙරව ගිය තැන විහාර මහාදේවී මෑණියන්ව ඔහුට විවාහ කොට දෙන ව්‍යාජයෙන් ඇය පෙන්වලා අම්බතිත්ත දෙමළ සෙන්පතියාව අල්ලගත්තා. එතනින් බැහැලා මහා බල සම්පන්න ප්‍රාදේශීය දෙමළ රජවරු හත් දෙනා සිටි අඹතට කඳවුර එක දවසකින්ම අල්ලාගෙන මහා බල ඇති දුටුගැමුණු රජුරුව සිය බලසේනාවට ධනය ප්‍රදානය කරලා ඒ ප්‍රදේශය සතුරු බිය නැති කල නිසා හැදූ විහාරය කේමාරාමය කියලා කියනවා මහා කොට්ටන්තර සොම්මේ දෝනේ ගවර මග්ගහේ හාලකොලේ සරයන් නාලි සොම්බම්මේ නාලකං අතුරු හෙබ නැමැති ගමේ සිටිය මහා කොට්ට දෙමළ සම්පතියත් දෝන නුවර සිටිය ගවර නැමැති දෙමළ සම්පතියත් අල්ලාගත්තා. හල්කොළ නුවර සිටිය ඉසුරු නැමැති දෙමළ සේනාපතියත් නැල්හෙබ නැමැති ගමේ සිටිය නාලික නැමැති දෙමළ සම්පතියාවත් අල්ලාගත්තා. දීගාභය ගල්ල කම්මේ ගන්නි දීගාභයම් පිච කච්චතිත්තේ කපේසේසං චතුමාසේන අග්ගයේ දික්කබාගල සිටිය දීගාභය දෙමළ සම්පතියාවත් අල්ලගත්තා කසාතොට හිටිය කපේසේස කියන දෙමළ සම්පතියාව අල්ලගන්ට 4 මාසයක් ගත වුණා කෝට නගරේ කෝටංච තතෝ ආලවානකං වහිට්ඨේ වහිට්ඨ දමලං ගාමිනිම් මෙච ගාමිනින් කෝටනුවර සිටිය කෝට නැවෙත් දෙමළ සම්පතියාවත් අල්ලගත්තා එතනින් ගිහින් හාල වහානක දෙමළ සම්පතියාවත් අල්ලගත්තා වහිට්ඨ නුවර සිටිය වහිට්ට නැමැති දෙමළ සෙම්පතියාවත් ගාමිණී නගරයේ විසූ ගාමනේ නැමැති දෙමළ සෙම්පතියාවත් අල්ලාගත්තා. කුම්භගාමම්මේ කුම්බංච නන්දිගාමම්මේ නන්දකං ගන්නේකානුං කානුගාමේ දේතු තම්බුන්න මේ පන කුඹගම සිටියා වූ කුඹ නැවති දෙමළ සම්පතියාවත් නන්දිගමේ සිටිය නන්දික නම් දෙමළ සම්පතියාවත් කානුගමේ සිටියා වූ කානු දෙමළ සම්පතියාවත් තඹගමේ සිටිය තඹ නැමැති දෙමළ සේනාපතියන් දෙන්නත් අල්ලා ගත්තා මාතුලං වාගිනයංච තඹ උන්නම නාමකේ යම්බුං වච්චග්ගේසෝසෝ ගාමෝ තන්තදෝහයෝ ඒ මාමටයි බෑන්ටයි දෙන්නාටම තිබුණේ තඹ යන නමයි ජම්බුගාමේ සිටිය ජම්බු සෙන්පතියාවත් අල්ලාගෙන ඒ ඒ ගම්වල නමත් ගම්බාරව සිටි දෙමළ සෙන්පතියන්ගේ නමත් බොහෝ විට සමානයි ආජානිත්වා සකං සේනං ඝාතෙන්ති සජනායතේ සොත්වාන සච්ච කිරයන් අකරේ තත් භූපතේ තමන්ගේ සේනාව හඳුනා ගන්නට බැරි වීම නිසා තම තමන් අතින් තමන්ගේ සේනාව මැරෙන බව දුටුගැමුණු රජුරවන්ට දැනගන්ට ලැබුණා එතකොට රජ්ජුරුව සත්‍ය ක්‍රියාවක් කළා. රාජ්‍ය සුඛාය වායාමෝ නායං මම කදාචිපේ සංබුද්ධ ශාසනස්සේව තපනාය අයං මම මාගේ මේ ව්‍යායාමය කිසි කලකත් රජසප වෙදින්ට නොවේ මේ මාගේ ව්‍යායාමය ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි. තේන සච්චේන මේසේනා කායෝපගත බණ්ඩිකං ජාලවන්නං වතෝති තං තතේව තදා අහෝ මේ සත්‍යානුභාවයෙන් මාගේ සේනාව කය පෙළඳගෙන ඇති භාණ්ඩයන් ගිනිදල් පැහැයටපත් වේවා කියලා සත්‍යක්‍රියාව කරනවා සමගම එය සේම සිද්ධ වුණා. ගංගා තීරම් මෙදමෙලා සම්මේ ගාතිත සේසකා විජිතං නගරං නාම සරණත්තාය පාවසොං ගන්තරේ සටනටා සියලුම දෙමළු මරණයටපත් වුණා. අනිත් දෙමළු සරණ සොයාගෙන පලා ගිහින් විජිත නැමැති නගරයට පිවිසුණා. පාසුකේ අංගනට්ඨානේ කන්දාවරං නිවේසයේ තං කන්දාවර පිට්ඨේතේ නාමේ නාහෝසි පාකටං ඊට පසු දුටුගැමුණු රජුරුව සේනාවත් සමග ඇවිත් පහසු වූ සමතලා භූමි භාගයක කඳවුරු බැඳගත්තා. එදා සිට එතනට කඳවුරු පිටිය යන නාමය ලැබුණා. විජේත නගර ගාත්තං වේමංසන්තෝ නරාදීපෝ දෙස්වායන්තං නන්දමෙත්තං විස්සජාපසකණ්ඩලං විජිතපුරේ අල්ලා ගන්නෙ කොහොමද කියලා දුටුගැමුණු රජුරෝ විමසිල්ලෙන් සිටියේ විජිතපුරයේ දෙසට යන්නා වූ නන්දි මිත්‍ර යෝධයාව දකපු රජුරෝ ඔහු දෙසට කඩොල් ඇතාව යවුවා ගන්නේ තොන් ආගතං හතෙන් නන්දි මිත්‍රෝ කරේතං උබෝදන්තේ පේලයත්වා උක්කුටින් නිසීතිය තමන්ව අල්ලා ගන්නට එන ඇතාවතකපු නන්දි මිත්‍ර යෝධයා සියාත් දෙකෙන් උගේ දල දෙක අල්ලලා තද කරලා පහතට නවලා එත් රජාව උක්කුටිකෙන් ඉඳෙව්වා හත්තිනා නන්දි මිත්තෝතු යස්මායත් අයුජ්ජිසෝ තස්මා තත්ත තතෝ ගාමෝ හති පොරෝති උච්චති යම් තැනක කඩොල්ලතත් නන්දි මිත්‍රයාත් අතර යම් යුද්ධයක් හටගත්තාද එදා සිට ඒ ගම ඇත්පුර නමින් හැඳුන්වුණා වේමංසෙත්වාං ඔබ රාජා විජිතං නගරං අගා යෝදානං දක්කිනත්වාරේ සංගමෝ සිබින්සනෝ රජ්ජුරුව දෙන්නා ගැනම හොඳින් විමසලා විජිතපුරේ බලා පිටත් වුණා විජිතපුර දකුණු දොරටුවේදී යෝධයන්ට මහා බිහිසුණු යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා පුරාත්ති මම්මි ධාරම්මි සෝවේලු සුමනෝපන අනේක සංකේදමේලේ අස්සාරුල්ලෝ අගතේ නැගෙනහිර දොරටුව පැත්තෙන් ගියේ වේලසුමන යෝධයයි අසුපිට නැග ඔහු කළ යුද්ධයෙන් බොහෝ දෙමළුන් මරණයටපත් වුණා ද්වාරන්තකේසුං නමෙලා රාජායෝ දේවි සංගයේ කණ්ඩලෝ නන්දි මිත්තෝච සුරන මිමිලෝච දක්කිනෝ දෙමෙල්ල දොරටුව වැහුවා රජ්ජුරුව යෝධයන්ව පිටත් කළා දකුණු දොරටුවට කඩොල්ලතත් නන්දි මිත්‍ර යෝධයත් සුරනිමල යෝධයත් යවුවා. මහා සෝනෝච ගෝටෝච තේර පුත්තෝච තේතයෝ ద్వාරේසු තීසු කම්මානි ිතරේසු තදා කරොං මහා සෝන යෝධයත් ගෝටයිම්බර යෝධයත් තේර පුත්තාපේ යෝධයත් යන තුන් දෙනා නැගෙනහිර බටහිර සහ උතුර යන අනෙත් දොරටු තුනේ ඉඳන් යුද්ධ කටයුතු සංවිධානය කළා. නගරන්තං තිපරිකං උච්චපාකාර ගෝපිතං අයෝ කම්ම කතද්වාරං අරේ දුප්පදංසයං විජිතපුර බලකොටුව පිහිටි නගරය දියාගල් තුනකින් වටකොට තිබුණා උස ප්‍රාකාරයකින් ආරක්ෂා වෙලා තිබුණා. යකඩ දොරටුවකින් වහලා තිබුණා. සතුරන්ට එය විනාශ කරන්නට හරිම අමාරුයි. ජානුයිටත් වාදාතාහි බින්දෙත්වාන සිලායුදා ඉට්ටකාචේව හත්තේසෝ අයෝද්වාරම පාගමේ කඩොල්ලතා ධන දෙකෙන් සිටගෙන දල දෙකෙන් බිඳලා නොයෙක් ගල් ආයුධ ගඩලුත් බිඳගෙන යකඩ දොර ළඟට පැමුණුණා. ගෝපුරට්ට තොදමිලා කිපින්සු විවිධායුදේ පක්කං අයෝ ගුලං චේව කටිතං ච සිලසිකං ගෝපුර නැමැති යකඩ දොර උඩින් උසට කැටයම් කළ තොරණේ සැඟවී සිටි දෙමෙල්ලු ඇතුට විවිධ ආයුධ වලින් දමලා ගැහුවා. ගින්දර වගේ රත් කළ යකඩ ගුලි වගේම ගින්නෙන් කැකෑරු ඉටිත් පහලට වක් කළා. පිට්ටෙන් කිත්තේ සිලේ සම්මේ දූපායන්තේත කන්දුලෝ වේදනට්ඨෝද කට්ඨානං ගන්්වාන තත්තෝගයේ කඩොල්ලතාගේ පිටත ගින්නෙන් කැකෑරු ඉටි වක් කෙරිලා දුම් දම දමා තිබුණා මහත් වේදනාවටපත් වූ ඇතා දියාගලට දුවගෙන ගිහින් ජලයට පැන්නා නයිදං සුරාපානන්තේ අයෝද්වාර විඝාතනං ගච්ඡද්වාරං විගාතේ ඉච්ඡා ගෝතයිම්බරෝ එතකොට ගෝතයිම්බර යෝධයා එම්බලත් රජ මේ තොපට ජය අරගෙන සුරාපැන් බීමක් නොවි ධම්ම ඵලයන් අපගේ සතුරන්ගේ යකඩ දොර බිඳපන් කියලා කෑ ගහලා කිව්වා සෝමානං ජනයත්වාන කොංචං කତ୍වා ගදුත්තමෝ උදකා උට්ටයත්වාන තලේ අට්ටාසේ දප්පවා අපගේ උතුම් හස්ති රාජයා මහත් අභිමානයක් උපදවාගෙන කුංචනාද කරලා ජලයෙන් ගොඩට ඇවිත් මහත් ආඩම්බරයෙන් යුක්තව ගොඩ සිටගත්තා හතිවෙජ්ජෝ වියෝජෙත්වා සිලේ සංඝෝසදං අකා රාජාරුය අතෙන් තං කුම්බේ පුසිය පානිනා ඇත් වෛද්‍යවරයා දුවගෙන ඇවිත් සමතැලේ තිබුණු ඉටි ගලවලා බෙහෙත් කළා දුටුගැමුණු රජුරු ඇතාගේ පිට නැගලා කුම්බස්තලේ ආදරයෙන් අත ගෑවා ලංකාදීපම් මේ සකලේ රජ්ජන්තේ තාත කන්දුල ධම්මේති තං තෝසෙත්වා භෝජෙත්වා වර භෝජනං මගේ පුත කන්දුල මං ඔබට උරුම වූ මුළු ලංකා රාජ්‍යම අරන් දෙනවා කියලා සතුටු කෙරෙව්වා උතුම් භෝජන කැව්වා වේටයෙත්වා සාටකේන කරයෙත්වා සුචම්මිතං සත්ගුණං මාහිස චම්මං බන්දෙත්වා චම්ම පිට්ඨයං ඊට පස්සේ බෙහෙත් ගැල්ලෝ ඇත් පිට සිනදු සලුවෙන් වෙලුවා හොඳ ආකාර ලෙස යුද සන්නහා යෙදුවා හොඳින් තෙත් කළ සුමුදු මේහරක් සම් සත්පොටකින් බැඳ වෙලුවා. සම්පටි වලින් බැඳෙව්වා. තස්සෝ පරිතේල චම්මං දාපෙත්වා තං විසජ්ජේ අසනේ විය ගජ්ජන්තෝ සෝ ගනෙත්වා පදප්පවේ පදරං විඤ්ජිදාටා හේ උම්මාරං පදසහනේ සද්වාර බාන්තං ද්වාරං භූමියං සරවං පතේ ඒ මත තෙල් තවරපු මේ හරක් සමක් විසිරුවලා දැම්මා ගෝපුරයේ සැඟවී දෙමල්ලු විදෙන නොයෙක් ආයුධ පහරවල් කාගෙන හෙන හඬ වගේ ගුගුරුවාගෙන ගියත් රජා දල දෙකෙන් වසා තිබූ දොරපළුව බින්දා. උළුවස්සට පයින් ගහලා පහර දුන්නා. දොර බා සහිතේ මහා යකඩ දොර මහා හඬ නංවාගෙන බිම වැටුණා. ගෝපුරේ දම්බ සම්බාරං පතත්තං අති පිට්ඨියං බාහි පහරත්වාන නන්දි මිත්තෝ පවට්ටේ දොරටු තොරණවන ගෝපුර උඩ තිබූ සියලු ගොඩනැගිලි සමූහය ඇතාගේ පිටමතට කඩා වැටෙද්දී නන්දි මිත්‍ර යෝධයා වහා පෙරට පැනලා තම බාහුවලයෙන් ඉවතට පෙරළුවා. දිස්වාන තස්ස කෙරියං කණ්ඩුලෝ තුට්ටමානසෝ දාඨා පීලන වේරන්තං චද්දේසි පතමං කතං නන්දි මිත්‍ර යෝධයාගේ ක්‍රියාව දකපු කඩොල්ලතා ඊතා සරුරපත් වුණා එදා නන්දි මිත්‍රයා දලෙන් අල්ලා තමම්ව පීඩාවටපත් කරවපු කරුණ ගැන හිතේ තිබූ වෛරය අත්හැරියා. අත්තනෝ පිට්ඨිතෝ යේව පවේසත්තාය කන්දුලෝ නිවාතේත්වාන ලෝකේ යෝදං තත් ගජොත්තමෝ අපගේ උත්තම ඇත්‍රජා තමන්ගේ පිට උඩින්ම නන්දි මිත්‍ර යෝධයාව නංවාගෙන විජිතපුරයට කදාවදින්ට හිතලා නැවතිලා යෝධයා දෙස බැලුවා හත්තිනා කතමග්ගේන නප්ප වෙක්කා මහං ඉතේ නන්දිමිත්තෝ වෙචෙන්තෙත්වා පාකාරං අනිබාහුනා ඇතා සකස් කරපු මාර්ගයෙන් මම යන්නේ නෑ කියා සිතා නන්දිමිත්‍ර යෝධයා තමන්ගේ බාහුබලයෙන් පාකාරයට පහර දුන්නා සෝ අට්ඨාරස හත්තුච්චෝ පති අට්ඨෝසබෝ කිරා ඕලෝකිසුරනිමලං අනිච්ඡං සෝපිතං පතං රියන් 18ක් උස ඒ පවුර දහස් රියන් දුරට ගිහින් වැටුණා නන්දි මිත්‍රයා තමන් කළ සපංකම ගැන සුරනිමලා දෙස බැලුවා සුරනිමල යෝධයාත් ඒ මාර්ගයෙන් බලකොටුවට වදින්න සතුටු වුණේ නැහැ ලංගයිත්වානපාකාරං නගරම්බන්තරේ පතේ බින්දිත්වා ධර්මේකේකං ගෝඨසෝනෝ චපාවිසේ සුරනිමල යෝධයා ප්‍රාකාරී උඩින් විජිතපුරේ මැද්දට පැන්නා එක එක දොරටුව කඩාගෙන ගෝඨයිම්බර යෝධයත් මහා සෝන යෝධයත් ඇතුළට වැදුණා. හත්තේ ගහෙත්වා රත චක්කං මිතෝ සකට පංජරං නාලිකේර තරුං ගෝටෝ නිම්මලෝ කග්ගමොත්තමං අත්‍රාජා රත රෝදයක් ගත්තා නන්දි මිත්‍ර යෝධයා රත කූඩුවක් ගත්තා ගෝඨයම්බර යෝධයා පොල් ගසක් උදුරලා ගත්තා. සුරනිමල යෝධයා කඩුවක් ගත්තා. තාල රොක්ඛං මහසෝනෝ තේර පුත්තෝ මහගදං විසං විසං වේති ගත දමිලේ තත් චුන්නයං මහසෝන යෝධයා තල්ගසක් උදුරලා ගත්තා. තේර පුත්තාපේ යෝධයා මහා මොගුරක් කරගත්තා. ඒ ඒ විදිවලින් තමන් හා සටනට ඇවිත් පහර දෙන දෙමළුන්ව සුණු විසුණු කළා. විජේතං නගරං බෙත්වා චතුමාසේන කත්තියෝ තතෝ ගිරිලකං ගන්්වා ගිරියං දමිලං හනේ දුටුගැමුණු රජුරවන්ට විජිතපුරය ගන්ට මාස 4ක් ගත වුණා. එතනින් විජිතපුරයට කිට්ටුවෙන් තිබුණු ගිරිලක නම් දෙමළ නගරයට ගිහිල්ලා ගිරිය කියන දෙමළ සම්පතියාවත් අල්ලගත්තා. ගන්්වා මහේල නගරං තිමහා පරේකන්තතෝ කදම්බ පුප්පවල්ලේ සමන්ත පරිවාරිතං එතනින් රජුරුව අනුරාධපුරයට යන්න පිටත් වුණා. නමුත් අතරමඟදී මහේල නගරය අත්පත් කරගන්නේ නැතුව අනුරාධපුරයට යන්නේ නැහැ කියලා කඩොල්ලතා කළ කුංචනාදේ තේරුම්ගත් රජුරුව ආපහු හැරලා ආවා. මහා දියාගල් තුනකින් වට වේ තිබුණු. වටේටම කොළොම් මල් වැල් ගාලකින් වැහිලා තිබුණු මහේල නගරයට ගියා. ඒක ద్వාරං දුප්ප වේසං චතුමාසේ වසන්තහේ ගන්නේ මහේල රාජානං මන්ත යුද්ධේන භූමිපෝ එක දොරටුවකින් පමණක් ඇතුල් වෙන්න තිබුණු මහේල නගරයට පිවිසීම ඉතාම දුෂ්කරයි රජුරෝ මහේල නගරාසන්නේ මාස 4ක් වාසය කළා නගරයේ ඇතුළට චරපුරුෂයන් යවලා ව්‍යාජ ප්‍රවෘත්ති පතුරවලා උපායශීලීව මහේල දෙමළ සම්පතියාව අල්ලගත්තා. තතෝ නුරාද නගරං ආගච්ඡන්තෝ මහේපති කන්දාවරං නිවේසේසි පරිතෝ කාස පම්බතං එතනින් අනුරාධපුරයේ බලායන රජුරුව කසාගලින් එහා පැත්තේ කඳවුරු පිහිටුවා ගත්තා. මා සම්මිජෙත්ත මූලම්මේ තලාකන්තත්තකාරිය ජලංකීලිතහින් ගාමෝ පොසොන නගරෞහයෝ පොසොන් මුල් මාසයේහි කසාගල පාමුල පජ්ජෝත නමින් වැවක් කළා ඒ වැවේ ජල ක්‍රීඩා කළා. එතන ඉදි වූ ගම්මානය පෝසෝන නුවර නමින් හැඳින්වුණා. තං යොද්දායාගතං සුත්වා රාජානං දුට්ටගාමිනේ අමච්චේ සම්නිපාතෙත්වා එලාරෝ ආහබෝමිපෝ දුටුගමනු රජුරෝ අනුරාධපුරයේ අත්පත් කරගන්ට යුද්ධ පිණිස පැමිණි බව ඇසු එලාර රජුරු ඇමතිවරුන් රැස් කරලා මෙහෙම කිව්වා. සෝ රාජාච සයං යෝදෝ යෝදා චස්ස බහෝ කිර අමච්චා කින්නකා තබ්බං කින්ති මඤ්ඤන්ති නෝ ඉමේ ඔය දුටු කැමණු රජුරු කියන්නේ යෝධේ ඒ වගේම ඔහුට තවත් බොහෝ යෝධයෝ ඉන්නවලු. ඇමතිවරුනේ. අපි දැන් මොකද කළ යුත්තේ? අපි මේ අය ගැන මොකද හිතන්නේ? දීග ජන්තුප්පබූතයෝ යෝදායලාර රාජිනෝ සුවේ යොද්දං කරෙස්සාම ඉතිතේ නිච්චයං කරොම් එතකොට එලාර රජුරුවන්ගේ දීඝජන්තු යෝධයා ප්‍රධාන යෝධයෝ අපි හෙටම යුද්ධය කරන්න ඕනේ කියලා තීරණයකට ආවා. දුට්ටගාමිනී රාජාපේ මන්තෙත්වා මාතුයා සහ තස්සමතේ කරේසි ද්වත්තිංස බල කොට්ටකේ දුටුගැමුණු රජුරුවෝ සිය මෑණියන් වූ විහාර මහා දේවී සමග සාකච්ඡා කරලා ඇගේ උපදේශ පරිදි බලකොට 32ක් කෙරෙව්වා. රාජච්ඡත්ත දරේ තත්ත තපේ සිරාජ රූපකේ අබ්බන්තරේ කොටකේතු සයං අට්ඨාසි භූපති විහාර මහා දේවියගේ උපදේශ පරිදි ශේෂත් දරා සිටන දුටුගැමුණු රජුරුවන්ගේ රූපය සකසූලී ප්‍රතිමා 32ක් කරවලා ඒ ඒ බලකොටුවල තැබෙව්වා. ඇතුල් බලකොටුවක රජුරුවෝ සිටියා. එලාර රාජා සම්නන්දෝ මහා පබ්බත හතෙනං ආරුයගම තත් සයෝග බලවහනෝ සන්නාහයෙන් සන්නද්ධ වූ එලාර රජ්ජුරුව මහා පර්වත නැමැති යථාගේ පිටමත නැගුණා. මහා බලසේනා වාහන සමග එහි පිටත් වුණා. සංගාමේ වත්තමානම්මේ දීගජන්තු මහබ්බලෝ ආදාය කග්ගපලකං යුජ්ජමානෝ භයානකෝ යුද්ධ පවතිද්දී මහා බලයකින් යුක්ත දීඝ ජන්තු දෙමළ සෙන්පතියා කඩුවක් සහ පලිහක් අතටගෙන භයානක විදිහට යුද්ධ කරමි. හත්තේ අට රසුංගන්त्वा නබං තං රාජ රූපකං චින්දිත්වාසිනා බින්දි පටමං බලකොට්ටකං 18 රියනක් අහසට උඩ පැනලා එක කඩු පහරින් රජ්ජරුවන්ගේ රූපය කඩලා පළවෙනි බලකොටුව බින්දා. එවං සේසේ පිබින්දිත්වා බලකොට්ටේ මහබ්බලෝ තිතංගාමනි රාජේන බලකොට මුපාගමේ මේ විදිහට ඉතිරි බලකොටුත් බින්ද මහා බලතේ දීඝජාන්ත දෙමළ සෙන්පතියා දුටුගැමුණු රජුරුවන් සිටි බලකොටුවටත් ආවා. යෝ දෝසෝ සුර නිමිලෝ ගච්ඡන්තං රාජිනෝ පරේ සාවෙත්වත්නෝ නමං තමක්කෝ සිමහබ්බලෝ එතකොට මහා බල සම්පන්න සුර නිමල යෝධයා දුටුගැමුණු රජුරුවන් සිටින දෙසට යන දීක ජන්තුට තමන්ගේ නම අස්සලා කෑ ගැහුවා. ඊතරෝ තං වදිසන්ති කුද්දෝ ආකාශ මුග්ගමේ ඊතරෝ තරන්තස්ස පලකං උපනාමයේ එම්බල පුලුරු දෙමළ තෝ යුද්ධ කරන්නට ආසනම් වෙන පැත්තක නොගෙහින් සුරනිමල වන මා කරා වර යනුවෙන් කියූ වචනය හොඳටම කිපුණ දීඝ ජන්තු මෙතනම තෝ මරණවා කියලා කඩුව අමෝරාගෙන අහසට පැන තමන් වෙතට වේගයෙන් පනින දීඝ ජන්තු දෙසට පලිහැල්ලුවා චින්දාමේතං සපලකං ඉති චින්තිය සෝපන පලකං අනේකග්ගේන තං මුංජයිතරෝසයි මේකාව පලිහත් එක්කම මරන්න ඕන කියලා පලියට වැරෙන් කඩුවෙන් පහරක් දෙනකොටම සුරනිමල යෝධයා පලිහ අතහැරියා කප්පෙන්තෝ මුත් පලකං දිගජන්තු තහෙන් පතේ උට්ටාය සුර නිමලෝ පතිතං සත්‍යහනේ පලිය අත්හැරිය ගමන් දීඝ ජන්තු එතනම වැටුණා වහා නැගිට සුර නිමල බිම වැටුණ දීඝ ජන්තු දෙමළසෙන් ප්‍රතියාට කඩු පහරක් දුන්නා සංකං ධමි පුස්ස දේවෝ සේනා විජිත දාමෙලේ හිලාරෝපිනිවාතිත්ත ඝාතේසුං දමිලේ බහු එතකොට පුස්ස දේවයෝදයා කන් බිහිරි කරවන හඬින් හග්ගෙඩිය පිඹා දෙමළ සේනාව බිඳී ගියා විලාර රජුරුව එතනින්ම නැවතුණා ඒ සටනේදී දෙමළු බොහෝ දෙනෙක් මරණයටපත් වුණා තත්ත වාපි ජලං ආසි හතානං ලෝහිතා විලං තස්මා කුලත් වාපීති නාමතෝ විස්සුතාහෝ ඒ යුද්ධයේදී වැව් ජලය ලේවිලක් වගේ පෙනුණා මිය ගෙවුන්ගේ ලෙයින් කැළැති ගියේ වැව එදා සිට කැලැත්තෑ වැව නමින් ප්‍රසිද්ධ වුණා චරාපෙත්වාතහෙන් බේරෙන් දුට්ටගාමිනේ බෝපති නහනිස්සතු වෙලාරං මං මුංචය පරෝයිති දුටුගැමුණු රජුරුව ඒ යුද පිටිය ආණ්ඩබෙර හැසිරෙව්වා මං හැර වෙන කවුරුවත් එලාව රජුව මරන්නේ නැහැ කියලා සන්නදෝසය මාරුය සන්නතං කණ්ඩුලං කරෙන් ඉලාරං අනුබන්දන්තෝ දක්කින ద్వාර මාගමේ සන්නාහයෙන් සන්නද්ධ වූ දුටුගමනු රජුරු සන්නද්ධ වූ කඩොල්ලතා පිට නැගී පලා යන එලාර රජු ලොහු බඳිමි අනුරාධපුරයේ කුඹල්ගමට බටහිරින් නගරයට පිවිසෙන දකුණු දොරටුව තෙක් ආවා. පුර දක්ඛින ద్వාරම් මි උබෝ යොජ්ජෙන් සුභූමිපා තෝමරං කිපිලාරෝ ගාමිනී තම වංචයේ අනුරාධපුර දකුණු දොරටුවේදී රජවරු දෙන්නා යුද්ධය පටන් ගත්තා. එලාර රජුරුවෝ තෝමරයෙන් දමල ගැහුවා. දුටුගමන රජුරෝ ඒ වැළැක්කුවා. විජ්ජාපේසෙච දන්තේ තං අත්තිං සකත්තිනා තෝමරං කිපියලාරං සහත්ති තත්තසෝපතේ දුටුගැමුණු රජුරුව තමන්ගේ කඩොල් ලතා ලවා එලාර රජුරුව ඔසවාගෙන හිටියේ පර්වත ඇතාට ගලෙන් ඇන්නුවා. එලාර රජුරවන්ට තෝමරයෙන් දමල ගැහුවා. එතකොට ඇතා සමග රජුරුව ඇදගෙන වැටුණා. තතෝ විජිත සංගාමෝ සයොග බලවාහනෝ ලංකං ඒකාත පත්තං සෝකත්වන පාවිසි පුරං දිනාගත් යුද්ධය ඇති මහා බලසේනා වාහනයන්ගෙන් යුක්ත අපගේ දුටුගැමුණු රජුරෝ ලංකාව එකම ඡත්‍රයක් යටතර අරගෙන අනුරාධපුර නගරයට පිවිසියා. පුරම්මි බේරින් චාරetva සමන්ත යෝජනේ ජනේ සම්නිපාතිය කාරේසි පූජං එලාර රාජිනෝ හාත්පස යදුනක ප්‍රමාණයේ නගරයේ අඬබෙර ගස්වලා ජනයා රැස් කෙරෙව්වා. එළහර රජ්ජරුවන්ගේ දේහයට පුද සත්කාරත් කෙරෙව්වා. තන් දේහ පතෙට්ටි තත්ථානේ කූටාගාරේන ජාපේ චේතියන් තත්කාරේසි පරිහාර මදාසිච රජ්ජරුවන්ගේ ශරීරය බිම වැටෙන තැන කූටාගාරයක් කරවා එහි දේහය තැම්පත් කරලා ආදාහන කෘත්‍ය කළා. එතන චෛත්‍යයක් කෙරෙව්වා. ගරුසරු දක්වන්ට නියම කළා. අජ්ජාපි ලංකාපතිනෝ තම්පදේශ සමීපගා තේනේව පරිහාරේන නවාදා පෙන්තිතුරියං අද පවා ලංකාවේ රජවරු එලාරසෑ අසලෙන් ගමන් කරද්දී දුටුගැමුණු රජුරුවන්ගේ රාජාඥාවට ගරු කරලා එතනට ගරුසරු දැක්කෙන් වශයෙන් තූර්ය භාණ්ඩ ආදිය වාදනය කරන්නේ නැහැ. එවං ද්වත්තිංස ධමෙල රාජානෝ දුට්ටගාමිනේ ගන්නෙත්වා ඒක චත්තේන ලංකා රජ්‍ය මකසිසෝ ඔය විදිහට 32ක් දෙමළ රජවරු අල්ලාගෙන දුටුගැමුණු රජුරෝ ලංකා රාජ්‍ය එක් චත්‍රයක් යටතපත් කළා විජිතේ නගරේ බින්නේ යෝදෝසෝ දීග ජන්තුකෝ එලා රස්ස නිවේදෙත්වා භාගිනේ යස්ස යෝදතං තස්ස බල්ලුක නාමස්ස භාගිනේ යස්ස අතනෝ පේසයේ දාගමත්තාය තස්ස සුත්වාන බල්ලුකෝ ඉලාර දණ්ඩ දිවස සත්මේ දිවසේද පුරේසානං සහස්සේ සත්‍යා සහෝතරේ දුටුගමන රජුරු විජිතපුරේ ආත්පත් කරගත් විට දීඝ ජන්තු නැමැති යෝධයා තමන්ගේ බෑනා කෙනෙකු යෝධයෙක් බව එලා රජුරවන්ට දැනුම් දීලා තමන්ගේ බල්ලුක නැමැති ඒ බෑනාට ලංකාවට සේනාවක් අරගෙන එන්න කියලා පණිවිඩයක් ඇව්වා. ඒ අසු භල්ලුකයා එලාර රජුරුවන්ගේ ආදාහනය කළ දවසේ පටන් සත්වෙනි දවසේ 60000ක සේනාවක් සමග මෙහි ගොඩ බැස්සා. ඕතින්නෝ සුසුනිත්වාපි පතනං තස්ස රාජිනෝ යොජ්ජසාමේති ලද්දාය මහා තිත්ථාය දාගමා ගොඩබැස්ස ඔහුට එලාර රජුරෝ පෙරදුනා යන කරුණ අසන්ට ලැබිලා ලැජ්ජාවෙන් යුක්ත වෙලා යුද්ධ කරන්නට ඕනෑ කියලා මාතොටින් මෙහි ආවා. කන්දාවරන් නිවේසේසි ගාමේ කොලම්බහලකේ රාජා තස්සගමං සුත්තා යොද්ධාය අබේනෙක්කමේ කොළඹ හාලක කියන ගමට ඇවිත් කඳවුරු බැඳගත්තා. අපගේ දුටුගැමුණු රජුරුව තව ආක්‍රමණකාරී සේනාවක් ආවගාසා ඔවුන් හා යුද්ධයට නික්මුණා. සුද්ධ සන්නාහ සන්නද්දෝ හතිමාරුය කණ්ඩුලං හත්තස්සතරයෝ දේයි පතේච අනෝනකෝ උම්මාද පුස්ස දේවෝසෝ දීපේ අග්ගදනුග්ගහෝ දසද්ධායුද සන්නද්ධෝ සේසයෝධාචන්වගුම් සන්නාහයෙන් සන්නද්ධ වෙලා කඩොල් ඇතා පිටේ නැගලා ඇත් අස්රත පාබල යන සේනාවන්ගෙන් අඩු නැතිව ලංකාද්වීපයේ අග්‍ර දුනුවායාව සිටි උන්වාද පුස්සදේව යෝධයා පංචා යුදයෙන් සන්නද්ධ වෙලා කඩොල්ලතා පිටේ රජ්ජුරුවන්ට පිටිපස්සෙන් වාඩි වෙලා හිටියා. අනිත් යෝධයොත් පිටිපස්සෙන් ආවා. පවත්තේ තුමුලේ යුද්දේ සන්නද්ධ බල්ලකෝ තහෙන් රාජාභිමුඛ මායාසි නාගරාජාතු කණ්ඩුලෝ තං වේග මන්දි භාවතං පච්චෝ සක්කේ සනෙන් සනෙන් සේනාපි සද්දින් තේනේව පච්චෝ සක්කේ සනෙන් සනෙන් බිහිසුණු මහා යුද්ධය පවතින වේලාවේ එතන සම්නද්ධ වෙලා සිටිය බල්ලුක යෝධයා දුටුගැමුණු රජුරුවන්ගේ ඉදිරියට ආවා. එතකොට උපායෙහි දක්ෂ වූ කඩොල් ඇත් රජා වේගය අඩු කරලා හෙමෙන් හෙමෙන් පසුබසින්ට පටන් ගත්තා. සේනාවත් කඩොල් ඇතා සමග සෙමින් සෙමින් පසුබැස්සා. රාජහ පුබ්බේ යුද්දේසු අතවී සතියා අයං නපච්චෝ සක්කිකෙන් ඒතං පුස්ස දේවාතියහසෝ එතකොට රජුරු එම්බා පුස්ස දේවේනි මේට කලින් මම මේ අත්‍රදායක යුද්ධ 28කට ගියා ඒ එකකදීවත් මේ විදියට පසුබැස්සේ නැහැ අද මොකද්ද මේ ජයෝ නෝ පරමෝ දේව ජය භූමි මයංගජෝ පච්චෝ සක්කති පෙකන්තෝ ජයට නම්මිතස්සති දේවයන් වහන්සේ අපට විශිෂ්ට ජයක් ලැබෙනවාමයි ඒකයි මේ හත්ති රාජයා ජය භූමියක් බලමින් පසුබසින්නේ ජය භූමියේදී නවතිවි නාගෝත පච්චෝ සක්කිත්වා පුරදේවස්ස පස්සතෝ මහා විහාරසේ මන්තේ අට්ඨාසේ සුප්පතිට්ඨිතෝ කඩොල් හස්ති රාජයා පසු බැසගෙන ඇවිත් සොහන් බිමට උතුරු පැත්තෙන් පිහිටා තිබුණා පුරදේවගේ දේවාලයට පැත්තකින් මහා විහාර ඇතුළු සීමාවේ නොසැලී සිටගත්තා. තත්‍රට්ඨිතේ නාගරාජේ බල්ලුකෝ දමිලෝ තහෙන් රාජාභිමුඛ මාගන්त्वा උපන්දේසි මහේපතෙන් හස්ති රාජයා එතන නැවතුණාට පස්සේ බල්ලුක දෙමළ යෝධයා අපේ දුටුගැමුණු රජුරුවන් ඉදිරියට ඇතා පිටින් ඇවිත් රජුරු වෙන්නේ. මොකෝ ඔය පස්සට යන්නේ කියලා අපහාස කළා. මොකං පිතාය කග්ගේන රාජාකෝ සිතං පන රඤ්ඤෝ මොකම් මේ පාතේමෙ ඉති කන්දං ච සෝක්කිපි එතකොට දුටුගැමුණු රජුරු කඩුපතින් මුව වසාගෙන නෙවට පරදෙමලොත් තෝ කවුද කියලා කෑ ගහලා ඇහුවා. ඒකෙන එහෙම බල්ලුක යෝධයා මේ රජ්ජුරුවන්ගේ මොකේටම විදින්න ඕනෑ කියලා හීයක් විදා. ආහච්ච සෝ කග්ගතලං කන්‍දෝ පපති භූමියං මුකේ විද්දෝති සංඥාය උක්කුට්ටෙන් බල්ලුකෝ අකා කඩුතලයේ වැදෙන හීය බිමට වැටුණා. රජ්ජරුවන්ගේ මුවට හීය විදුන වැදුනා කියලා හිතපු බල්ලුකයා මහස්සේ හඬ නගා ජයഘോഷා කළා. රඤ්ඤෝ පච්චා නිසින්නෝසෝ පුසදේවෝ මහබ්බලෝ කණ්ඩං කිපි මුකේ තස්ස ගට්ටෙන්දෝ තාජ කුණ්ඩලං දුටුගැමුණු රජ්ජරුවන්ගේ පස්සෙන් වාඩි වී වුන් මහා බල සම්පන්න පුස්සදේව යෝධයා රජුරුවන්ගේ කන පැලඳ සිටි කුණ්ඩලා බරණේ වැදීගෙන යන්ට කට ඇරගෙන ජය ഘോഷා කරන බල්ලුකයාගේ මොකයට හීයක් විදා රාජානං පාදතු කତ୍වා පතමානස්ස තස්සතු කිපිත්වා පරං කණ්ඩං විජ්ජිත්වා තස්ස ජන්නකං ඇතා පිටේම රජුරුවන්ගේ පැත්තට පාදික කොට වැටෙමින් සිටින බල්ලුකයාගේ දනහිසට තවත් හීයක් විදා රාජානං සීසතෝ කତ୍වා පාතේසී ලහුහතකෝ බල්ලුකේ පතිතේ තස්මෙන් ජයනාදෝ පවත්තත ඔය විදිහට සැහැල්ලු අත් ඇති පුස්සදේව යෝධයා දුටුගැමුණු රජුරුවන්ගේ පැත්තට වැඳ නමස්කාර කරගෙන වැටෙන ආකාරයෙන් හෙළුවා බල්ලුකයා වැටුණ එතනදී දුටුගැමුණු රජුරුවන්ගේ සේනාව ජය ഘോഷා පැවැත්තුවා පුස්ස දේවෝ තහෙන් ඒව ඥාපේතුම් දෝෂ මත්තනෝ කන්නවල්ලෙන් සකංචත්වා පසතං ලෝයිතං සයං රඤ්ඤෝ දස්සේ සිතං දෙස්වා රාජානං පුච්චකං ඉතේ රාජදණ්ඩ කතෝ මේති සෝ අවෝච මහේපතෙන් පුස්සදේව යෝධයා එතනදීම රජ්ජුරුවන්ගේ කුණ්ඩලා බරණේ වැදීගෙන යන්ට අනවසරයෙන් හිය විදීමේ තමන්ගේ වරද දක්වන්ට තමන්ම කම්පෙත්ත කපාගෙන අතට ලේපතක් අරගෙන දුටුගැමුණු රජ්ජුරුවන්ට පෙන්වුවා. ඒ දැකපු රජ්ජුරුවෝ මේ ලේ මොනවද කියලා ඇහුවා. මන් රජුරුවන් වහන්සේගෙන් දඬුවම් ලැබිය යුතු කෙනෙක් කියලා රජුරුවන්ට පිළිතුරු දුන්නා. කෝතේ දෝසෝති උත්තෝච ආහු කුණ්ඩල ගට්ටනං අදෝ සන්දෝස සංඥාය කිමේතං කරේපාතික රාජදණ්ඩේ ලබන්ට තොපකින් වූ වරද කිමෙක්ද දේවයන් වහන්ස මම කිසි අවසරයක් නොගෙන ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණේ වැදෙන විදිහට හිය විද්දක දෝෂයයි සහෝදරය වරදක් නැති දෙයක් ගැන වරදක් ගැන හැඟීමෙන් මොකද්ද මේ කරගත්තේ ඉතිවත්වා මහරජා කතඤ්ඤුයිද මාච කණ්ඩානුච්ච වේකෝ තුයං සක්කාරෝ එසතේ මහා මෙසේ කිව් කලගුණ දත් අපගේ දුටුගැමුණු රජුරු පුස්ස දේවයිනි හීය විදීමෙන් මට යහපතක්මයි වුනේ ඊට සුදුසු සත්කාරයන් නුවරට ගිය විට ඔබට ලැබෙන්නේ යයි කියා ඔහුට පැවසුවා ඝාතෙත්වා දමිලේ සබ්බේ රාජා ලද්ද ජයෝ තතෝ පාසාද තල මාරුය සීහාසන ගතෝ තහෙන් යුද්ධයෙන් සියලු දෙමළ සේනාව මැරුම් කෑවා රජුරවන්ට ජය ලැබුණා රජුරෝ රාජ ප්‍රසාදයට නැගී සිංහාසනය අසුන්ගෙන සිටියා නාටකා මච්ච මජ්ජම්මේ පුස්ස දේවස්ස තං සරං ආනාපෙත්වා තපෙත්වා පුංකේන නොජුකන්තලේ කහපනේ කණ්ඩන්තං ආසිතේ උපරූපරේ චාතාපෙත්වානදාපේසි පුස්ස දේවස්ස තං කනේ නැටුම් දක්වන පිරිසත් ඇමති පිරිසත් මැද පුස්ස දේව යෝධයා බල්ලුකට විදෙන ලද හීය ගෙන්නවා ඒ හීය උඩු අතට කෙලින් හිටවලා කහවණු වලින් ඒ හීය වැහෙන කල්ම ගොඩගස්වලා ඒ අවස්ථාවේම කුස්සදේව ගෙන්නලා තෑගි දුන්නා. නරින්ද පාසාත තලේ නරින්දෝත අලංකතේ සුගන්ධ තී පුජ්ජලිතේ නානගන්ධ සමායුතේ නාටක ජන යෝගේන අච්චරාහිව භූසිතේ අනග්ගත්තරණ හත් තින්නේ මුදුකේ සයනේ සුභේ සෛතෝ සිරි සම්පත්තෙන් මහතෙන් අපේ පෙක්කිය කතං අක්කෝ හිනේගාතං සරන්තෝන සුඛං ලබේ සුවඳතුම් පැතිරෙන පහන් ආලෝකයෙන් බැබලෙන අලංකාර වූ ඒ රාජ ප්‍රසාදයේ නොයෙක් සුවඳ ලීයෙන් සැකසුණු අසුනෙහි වාඩි වී සිටින දුටුගැමුණු නරේන්ද්‍රයා දිව්‍ය අප්සරාවන් බඳු නාටකයේ ස්ත්‍රීන්ගේ රඟුම් බලමින් ඊතා වටිනා මුරුදු වූ සොඳුරු ඇතිරිලා තුල ඇති යහන් ගබඩාවේ සතපේ සිටමින් මහා ශ්‍රී සම්පත්තියෙන් වාසය කරද්දී පවා මේ යුද්ධයක් නිසා ඇත් අශ්‍රිය පහබල යන මේන් යුක්ත අති විශාල යුද සේනාවක් මරණයටපත් වුණා කියලා මතක් වෙන පටන් ගත්තා. මේ නිසා සිතට කිසි සතුටක් ලැබුණේ නැහැ. පියංගු දීපේ අරහන්තෝ ඤත්වා තන්තස්ස තත්තිකං අට්ඨාරහන්තේ පහේසුං තස්සතු මෙස්සරං පුවඟ දිවයිනේ වැඩවසන රහතන් වහන්සේලා අපගේ දුටුගැමුණු රජුරුවන්ගේ මේ ශෝකාකුල අදහස් දැනගත්තා. රජුරුවන් වස්වසාලන්ට රහතන් වහන්සේලාට නමක් ලංකාවට එව්වා. ආගම්මතේ මජ්ජයාමේ රාජද්වාරම් මියෝතරුම් නිවේදිතබ්බා ගමන පාසාද තල මාරුහුං උන්වහන්සේලා මධ්‍යම රාත්‍රියේහි රාජප්‍රාසාදයේ දොරටුව ළඟට අහසින් ගොඩ වැස්සා. තමන් අහසින් වැඩිය බව රජුරවන්ට දන්වලා ප්‍රාසාදයට නැගවදාලා. ඕවන් දෙත්වා තේ මහරජා නිසීදාපිය ආසනේ කତ୍වා විවිධ සක්කාරං උච්චයාගත කාරණං දුටුගැමුණු රජුරෝ උන්වහන්සේලාට වන්දනා කරලා ආසනවල වඩා හිඳෙව්වා නොඑක් ආකාරයෙන් සත්කාර දක්වලා උන්වහන්සේලා මේ වැනි වෙලාවක වැඩම කිරීමේ කාරණාව ඇහුවා. පියංගුදීපේ සංඝේන පේසිතා මනෝජාදීප තමස්සාසය තුන් අම්මේ ඉති රාජා පුනාහතේ හජ්ජරුවෙනි අප එව්වේ පුංග දීපවාසී සංඝයා වහන්සේ අපි ආවේ ඔබතුමාව සංසිඳුවන්ටයි එතකොට රජ්ජුරුව උන්වහන්සේලාට නැවත මෙහෙම කිව්වා. කතන්නෝ භන්තේ අස්සාසෝ මම හෙස්සතිය නමේ අක්කෝ හිනි මහසේනා ගාතෝ කාරපිතෝ ඉති ස්වාමීනි මට සංසිඳීමක් ඇතිවන්නේ කොහොමද මේ යුද්ධය නිසා සිවුරංග සේනාවේ අක්ෂෝහණේ ගණනෙන් කියා කිය යුතු අති විශාල සේනාවකගේ ජීවිත හානි වුණා. සග්ග මග්ගන්තරායෝච නතිතේ තේන කම්මුනා දියඩ මනුජා චෙත්ත ගාතිතා මනුජා දීප මහරජුරුවනේ යුද්ධයේදී සිදුවුණු දෙයින් තොපට සුගතිය උපදින්ට හෝ නිවන් අවබෝධයට හෝ අන්තරායක් වෙලා නැහැ. මහරජුරුවනි මෙහිදී ඔබ වගකිය යුතු වන්නේ මිනිසුන් එකමාරකටයි. සරණේ සුටිතෝ ඒකෝ පංචශීලේ පිචාපරෝ මිච්ඡා දිට්ඨිච දුස්සීලා සේසා පසු සමාමත එක්කෙනෙක් තිසරණේ පිහිටා සිටියා අනිත් එක්කෙනා තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිටියා. අනිත් හැමෝම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි, දුස්සීලයි. ඔවුන් සතුන් හා සමානයි. ජෝතයස්ස සිචේවත්වං බහුදා බුද්ධ ශාසනං මනෝ විලේකං තස්මා ත්වං විනෝදය නරිස්සර මහරජුරුවනේ ඔබ නොයෙක් ආකාරයෙන් බුද්ධ ශාසනය බබළුවනවා. ඒ නිසා සිතේ තිබෙන ඔය පසුතැවිල්ල දුරු කරගන්නට. හිතවොත්තෝ මහරජා තේයසසමාගතෝ වන්දිත්වා තේ විසජ්ජත්වා සයිතෝ පුනචින්තයේ මේ විදියට රජ්ජුරුවන්ගේ ශෝකය සංසිඳුවා පිනට යොමු කිරීම පිණිස කරුණ කීමෙන් ඒ රහතන් වහන්සේලා විසින් රජ්ජුරුවන් වාස්සැසුවා. උන්වහන්සේලාට වන්දනා කොට පිටත් කරවා හැරිය රජ්ජුරුව නැවත යහනේ සැතපී මෙහෙම හිතුවා. විනාසංගේන ආහාරං මා බුඤ්ජේත කදාචිපි ඉති මාතා පිතාරේ සපින්සු දහරේවනෝ සංඝයාට පූජා නොකොට කවරදාකවත් ආහාර අනුභව කරන්ට එපා කියලා අප කුඩා අවදීයේදීම අපගේ මව්පියන් අපලපා දිවුරුම් ගත්තා. අදත්වා බික්කු සංඝස්ස බුත්තං අත්ථිනකෝ ඉතේ අද්දස පාතරා සම්මේ ඒකං මරේච වට්ටිකං මං සංඝයා වහන්සේට පූජා නොකොට බත් අනුභව කළ අවස්ථාවක් තියනවද කියලා සිහි කරද්දී තමා විසින් එකම උදෑසනක එක් ලුණු මිරිසක් වළඳා තිබෙනවා මතක් වුණා සංගස්සට පෙත්වාන පරිබුත්තං සතෙන් විනා තදත්තං දණ්ඩ කම්මං මේ කත්තබං තෙච චින්තේ එදා මෙදා තුර මට අමතක වීමකින් සංඝයා වහන්සේට පූජා කළ යුතු කොටස වෙන් නොකර මෙරිස් වැටියක් අනුභව කළ නිසා මා විසින් ඒට දඬුවම් ලැබිය යුතුයි කියලා කල්පනා කළා ඒතේ තේනේක කෝටි ඉද මනුජ ගනේ ඝාතිතේ චින්තයිत्वा කාමනං හේතු ඒතං මනසෙච කෛරසදු ආදීනවන්තං සබ්බේ සංඝාතනෙන් තං මනසේච කෛරා නෙච්චතං සාදු සාදු එවං දුක්ඛාපමක්ඛං සුභගති මහතවා පාපුනේයා චිරණ කෝටි ගණන් මිනිසුන් මැරෙන මේ යුද්ධය කාමයන්ගේ ආදීනවේ බව සත්පුරුෂයා මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම සත්පුරුෂයා සියලු සංස්කාරයන්ට අයත් මේ අනිත්‍ය ලක්ෂණය ගැන හොඳට නුවණින් සලකන්න ඕනේ. එබඳු තැනැත්තා වැඩිකල් නොයා මෙබඳු දුක් ඇති සංසාරයෙන් අත් මිදී නිවනට පැමිණෙනවා. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ දුට්ඨ ගාමිනි විජයෝ නාම පංච වේසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයේහි දුටුගැමුණු රජුරුවන්ගේ විජයග්‍රහණය නම් වූ 25 වෙනි පරිච්ඡේදයයි